හිත මේ දක්වා මේ පටිච්චසම්පාද ධර්ම ධර්මයන් වල දේශනා මාලාව ඉදිරිපත් කරගෙන ලබන්නේ බොහෝ විට බෞද්ධ දර්ශනයේ තිබෙන ගැඹීර ධර්මයක් වශයෙන් පටිච්චසම්පාද ධර්මයන් සැලකනු ලබනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ හැමෝට දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ ගියාට පස්සෙ ප්‍රකාශ කළා. ස්වාමීන් වහන්සේ හරිම පුදුමයි මේ පටිච්චසම්පාදේ ඉතාම ගැඹුරු ගැඹුරුයි ගැඹුරු ලෙසින්මයි දිස්සන්නේ. නමුත් මට නම් මේක ඒ තරම් ගැඹුරක් වශයෙන් පේන්නේ නැහැ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා එහෙම කියන්න එපා ආනන්ද මේක ඉතාම ගැඹුරුයි. ගැඹුරු වශයෙන්ම මේ පටිච්චසමුප්පාද ධර්මයන් දැස්නේ ගන්නෙ. මෙන්න මේ ධර්මයේ අවබෝධ නොකළ නිසා, ඒ වගේම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ප්‍රතිවේද නොකළ නිසා මේ ලෝකයේ සත්‍ය නැවත නැවත ඉපදෙකදී මේ සංසාර දුක නැවත නැවත අනුභව කරනවා කියන කතාව ප්‍රකාශ කළා. මහා නිදාන සූත්‍රයේ තියෙන පාඨ 1 සිංහල අදහස පමණයි අපි මේ ප්‍රකාශ කළේ පාලි පාඨ නොකිය. එතකොට ඒ පටිච්චසමුප්පාද ධර්මයන් හරියට අවබෝධ කර ගැනීම තුළින් විශේෂයෙන්ම ප්‍රායෝගික වශයෙන් මේ ධර්මයන් ක්‍රියාත්මක කරන ආකාරය දැකීම තුළින් කෙනෙකුට නිර්වාණය අවබෝධ කර ගන්නට පුළුවන්. ඒ පටිච්චසමුපාදන්නයන් හරියට අවබෝධ නොකළ නිසාම අරබෝධ කරගන්නේ නැති නිසාම සංසාරයේ නැවත නැවත ඉපදී ඉපදී මෙරි මෙරි ගමන් කරන්නට සිදු වෙනවා. ඒක නිසා සෑම බෞද්ධයෙකුම වාගේ පටිච්චසමුපාද ධර්මයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීම ඉතාමත් සුදුසුයි. අප මේක ප්‍රථමයෙන් ප්‍රකාශ කළා පරිසම්පාද ධම්ම චක්‍රයේ එක ජීවිතයකදී කොහොමද ක්‍රියාත්මක වන්නේ කියන කාරණාව. කියන එක ජීවිතයකට පමණක් සීමා කරලා පරිසම්පාද ධර්මයන් විස්තර කරන ආකාරයක් ඒදී අපි ප්‍රකාශ කළේ ඊට අමතරව මේ පටිච්චසම්පාද ධර්මයන්ගෙන් විස්තර වෙන අවිජ්ජා සංඛාරාදී ඒ පදවල අර්ථ නිරූපණයක් දැක්වුවා. විවිධ විවිධ ආකාරයෙන් ඒ අර්ථ නිරූපණක් පෙන්වුම් කළේ. ඊට පස්සේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන කතාව විස්තර කළා. අද අපිට කතා කරන්න තියෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන සංඛාර නිසා විඥානය ඇති වෙනවා කියන කතාව. පටිච්චසමුප්පාද ධර්මයේ තියෙන ගැඹුරුම තැන තමයි මෙතන. ගැඹුරුම තැන කියන්නේ කෙනෙකුට කිව්වට තේරෙනවා කියන එක නෙවෙයි ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට නැති ගැඹුරු භාවයයි මෙතන තියෙන්නේ. මේ අවිද්‍යාව නිසා කුසල අකුසල සංස්කාර චිත්ත සංස්කාර ධර්ම ගැලීමක් සිදු වෙනවා. ඒ කුසල අකුසල චිත්ත සංස්කාර ධර්මයන් නිසා නැවත පුනර්භවයක් ඥානයක්. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන්නේ. මේක ගැඹුරු බවක් තේරෙන්නේ මේක වෙන්නේ කොහොමද කියලා Tamanටම ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින එකයි. ඔය කියන එක තේරුම් ගන්න එකේ ඇති ගැඹුරු භාවයක් නේ. නමුත් මේක පැහැදිලි වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නට පුළුවන් වන්නේ නැත්තම් ප්‍රායෝගික අත්දැකීමක් ලැබීමට හැකියාව ලැබෙන්නේ අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන එක අත්දැකපු කෙනෙකුට පමණයි. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් අවිද්‍යාව නොදත්තම නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා කියන කාරණාව හරියට පැහැදිලිව දැකපු කෙනෙක් තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානම් කියන අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙන සංස්කාර නිසා විඥානය ඇති වෙනවා කියන එක ගැන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබෙනවා ඉතින් මේ ඇයිට ඒක අවබෝධය ලබන්නට පුළුවන් වෙයි කියලා අපි හිතන්නේ කෙසේ වෙතත් අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධයේ සිදුවෙන ආකාරය ගැන සරල වශයෙන් අපි කරුණු ටිකක් කියා දෙනවා. එතකොට මේ ඇයිට තේරුම් ගන්නට තරමද්දුරට හෝ පුළුවන් වේවි අවිද්‍යාතුනේ සංස්කාර ඇතිවීම සංස්කාර තුළින් නැවත ප්‍රතිසංවිඥානයක් ගෙන දීමත් සිදුවන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණා. එතකොට අවිද්‍යාව නිරුද්ධ වීම නිසා සංස්කාර නිරුද්ධ වෙනවා. අවිද්‍යා නිරෝධහ සංස්කාර නිරෝධ. එතන අවිද්‍යාව කියනකොට මේක කලින් මේ අවිද්‍යාව විස්තර කරන අවස්ථාවේදී ප්‍රකාශ කළා. බොහෝ විට බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව කියන පදයේ විස්තර කරන ලබන්නේ කතමාජ වික්ඛේ අවිද්‍යා යංකෝ වික්ඛේ දුක්ඛේ අඥානං දුක්ඛ සංදේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං අයං උච්චති වික්ඛේ අවිද්‍යා කියන පාඩේ මේ විදිහට නෙවෙයි අවිද්‍යාව විස්තර කරන විවිධ අර්ථ දක්වන පාඩ තියෙන අපි මේක තමයි බහුල වශයෙන් භාවිතා කරන ලද පාඩේ. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ මොකක්ද මහණෙනි? දුක්ඛ සත්‍ය දන්නේ නැහැ. දුක්ඛ සමුදය සත්‍ය දකින්නේ නැහැ. දුක්ඛ නිරෝධය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවලිය දන්නේ නැහැ. මෙන්න මේ චතුරාර්ය සත්‍ය නොදක්කමට තමයි අවිද්‍යාව කියන්නේ. මෙහිදී මේ කල්පනා කරන්නට පුළුවන් අපි මේවා පොත්පත් වලින් කියවලා තියෙනවා ඒ වගේම ධර්ම දේශනා වලින් අහලා තියෙනවා අපි මේක දන්නයි කියලා. ඉතින් දැනීමක් නෙවෙයි මෙතන නොදස්කම කියන එකෙන් අදහස් කරන්නේ. එහෙම දැනීමක් නැතිකම නෙවෙයි නොදස්කම කියන එකෙන් අදහස් කරන්නේ. මේවා ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන්ම අත්දකලා නැහැ කියන එකයි. දුක්ඛ සත්‍ය මේකමයි කියලා ප්‍රත්‍යක්ෂයෙන් අත්දැකලා නැහැ. මේ විදිහටමයි දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේ කියලා තමාගේ හදවත තුළින්ම තමාගේ සිතින්ම ඒක අත්දැකලා නැහැ. මේක තමයි නිරෝධ සත්‍ය කියලා සෝවාන්වත් නොවිච්ච කෙනෙකුට කොහොමවත් අත්දකින්නට බැහැ. ඒක නිසා කිසිවෙක් පුත්ත ජන්ම භූමියේ සිටින ඒක අත්දැකලා නැහැ. ඒ වගේම මේකමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍යය කියලා. ඒ කියන්නේ නිරෝධ සත්‍ය ලැබෙන්නේ මේ මේ විදිහට මනස ක්‍රියාත්මක වීම තුළින් මේ මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මයන් ක්‍රියාත්මක වීම තුළින් කියන කරුණ ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකලා නැහැ. අන්න ඒකයි මෙතන අවිද්‍යාව කියන්නේ නැත්නම් ওই කරුණ පිළිබඳ දැනීම ඇති කර ගැනීම නෙවෙයි. එතකොට මේ අවිද්‍යාව තිබෙන තාක්කල් සංස්කාර ඇති වෙනවා. අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ චිත්ත සංස්කාර නැති වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රායෝගික වශයෙන් ඔය චතුරාර්ය සත්‍ය ධර්මයන් අවිද්‍යාව වශයෙන් දැකීමට වඩා ඊටාත්ම ප්‍රායෝගික අර්ථ නිරූපණයේ විය යුත්තේ අස්මිමානය නොදැකීම අවිද්‍යාව කියන්නේ. අස්මිමානය කියන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. ඕනෑම පුද්ගලයෙකුගේ සිත තුළ තියෙනවා මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. අස්මේති මානං අස්මිමානං මම කියා කෙනෙක් සිටිනේ කියන හැඟීමෙන් තමයි අස්මිමානය කියන්නේ. මේක සක්කාය දිට්ඨිය නෙවෙයි. සක්කාය දිට්ඨිය කියන්නේ මේ ආත්මයක් තියෙනවා කියන හැඟීම. මේ එයාගේ අයගේ සක්කාය දිට්ඨිය විරුද්ධ කර සෝවාන් ආදී මාර්ගඵල ලැබුණු සකදාගාමී අනාගාමී විචයගාවක් තියෙනවා. අර මම කියන හැඟීම. මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම තියෙනවා. මෙන්න මේකට තමයි අස්මිමානය කියන්නේ. මෙන්න මේ අස්මිමානය නිරුද්ධ කිරීමෙන් තමයි අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ. එතකොට මේ අස්මිමානය නිරුද්ධ කිරීමට නම් විදර්ශනා භාවනාවක් අනිවාර්යයෙන්ම කළ යුතුම වෙනවා. ඒ විදර්ශනා භාවනා කිරීමේදී සිත තුළ ජීවන සමාධිමත් සිතක් තිබිය යුතුමයි විශේෂයෙන්ම අරූපාවච ධ්‍යාන මට්ටමට සමාන සමාන වන ආකාරයේ සමාධි මට්ටමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එයින් පහළ මට්ටම් වලදීත් ඒක දකින්නට බැහැ. ඒක නිසා ඒ සමාධි ප්‍රඥා දෙක හොඳටම දියුණු කෙනෙක් තමයි අස්මිමාන නිරුද්ධ කරන්නේ යම් කිසි කෙනෙක් එහෙම දියුණු වෙලා සිටිනවා නම් අනාගාමී වෙච්ච කෙනෙක් නම් ඔහු භාවනා කරගෙන කරගෙන යනකොට තමන්ගේ මුළු රූපස්කන්ධයම සම්පූර්ණයෙන්ම ජීවී යාමක් දකිනවා. මේක අනිත්‍ය දැකීමක් නෙවෙයි. අනිත්‍ය කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වෙවි නැති නැති යන එක. මේ රූපය නිරන්තරයෙන්ම ඇති වෙමින් නැති වෙමින් යන එක ඊට පෙර ඒ ඒකතර භාවනා අවස්ථාවලදී අත්දකින්නට පුළුවන් හැම මොහොතේම සම්ප්‍රේකන ලක්ෂ කෝටි වාරයකට වැඩි ප්‍රමාණයක් ඊටත් වැඩි වේගයකින් මේ රූප බිඳිනවා නැති වෙනවා ඇති වෙනවා ආය නැති වෙනවා ආය නැති වෙනවා ඒ වගේම තමන්ගේ සිතත් ඒ ගාගෙම ඊටත් වඩා වැඩි වේගයෙන් බිඳින ආකාරය දකින්න පුළුවන් මේ අනිත්‍ය දර්ශනයක් ඒ අනිත්‍ය දර්ශනයේ ඉක්මවාගේ එකක් තමයි අපි මේ කතා කරන්නේ අර ඒ භාවනා කරගෙන යනකොට දර්ශනා භාවනා කරන මේ ඔක්කොම දියවි යනයි කියන්නේ. දියවි යාම කියන එකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන වචනේ තමයි නිරෝධය කියන්නේ. නිරුද්ධ වී නිවි යනයි කියන්නේ. ඒක තමන්ගේ මුළු රූප කයම සම්පූර්ණයෙන්ම ශේෂ මාත්‍රයක්වත් නැතුව නිරුද්ධ වී නිවි යෑමක් ඒ නිවී යාම සමගම මුළු විශ්වයේ යන්තා රූප තිබෙනා නම් ඒ සියලුම රූප නිවී ජීවි යාම සම්පූර්ණයෙන්ම සිතට අරමුණු නොවීමක් සිදුවෙන අවස්ථාවක් වෙනවා. ඒ කියන්නේ මුළු විශ්වයම තනිකර ශිෂ්‍ය අභ්‍යවකාශයක් බවට පරිවර්තනය වෙන අවස්ථාවක්. තමන්ගේ ශරීරයත් සහිතව. එතකොට මේ අවස්ථාව ඇත්ත වශයෙන්ම අරූපාවච ධ්‍යාන චිතකට සිතපත් කරන අවස්ථාවක්. මේක විදර්ශනා භාවනා තුළින් අරූපාවච ධ්‍යාන වලට යන්න පුළුවන් එක් අවස්ථාවක් පමණයි. ඔය ආනිජ සප්පාය වැනි මධ්‍යම නිකායේ දෙන සූත්‍ර වල මේ කරුණ මම කියනවා පැහැදිලිවම බුදුහාමුදුරුවෝ දක්වා දෙන්නේ. එතකොට මේ විදිහට මේ මුළු විශ්වයම තනිකරම හිස්සී ගියාට පසුව, දියවි ගියාට පසුව හිස්සී නෙවෙයි. ඒ දියවි ගියාට පස්සේ ඉතුරු වෙන්නේ නාම ධර්මයක්, තෝමත්ම සියුම් නාම ධර්මයක්. මේ නාම ධර්මයක් දෙවි යනවා දැක්කොත් එහෙම භවනාව තුළින් එතකොටම Tamanට තේරෙනවා මුළු විශ්වය පුරාම මේ මම කියලා සත්‍ය කියලා ගන්න මොකක්වත් දැන් නැහැ නේ මමයා කියන එක ඉවරයිනේ කියලා තේරෙනවා මමයා කියලා යම් කිසි සත්‍යයක් අපි ගත්තනම් පුද්ගලයෙක් ගත්තනම් ඒක වැරදි දෘෂ්ටියක් මේ මමයා කියන හැඟීම සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා එතකොට ඒක දකින්නකොටම අර අස්මිමානය මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම සම්පූර්ණයෙන්ම නැවත ඇති නොවන ආකාරයෙන් නිරුද්ධ වෙනවා. මේ නිරුද්ධ වීම දකින්නකොට තමාගේ ලෝකයේ තුල තමන් කියලා කෙනෙක් නැහැ, සත්‍යයක් නැහැ, ආත්මයක් නැති බව ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකීමක් ලැබලා තියෙන්නේ. ඒ වගේම බාහිර ලෝකයේ කිසිම ලෝකයක කිසිම දෙවියෙක් කිසිම ග්‍රහණයක් කිසිම මාරයෙක් කිසිම අමනුෂ්‍යයෙක් කිසිම තිරිසන් සතෙක් කිසිම මිනිහෙක් කිසිම අන්තිසි සත්‍යයක් නැති බව. පැහැදිලිවම දැකලා තියෙන්නේ. තමා වගේමයි බාහිර ලෝකෙ. ඒතකොට තමා කිසිම කෙනෙකුට අයත් හෝ තමා කිසිම කෙනෙකුගේ නෑදෑයෙක් මිත්‍රයෙක් නොවන බව පැහැදිලිව දක්ෂණය වෙනවා. ඒ වගේම අන් කිසි කෙනෙක් තමාගේ නෑදෑයෙකුත් මිත්‍රයෙකුත් දූ පුත්‍ර ආදී සම්බන්ධතාවයක් නැති මොනවත්ම නැති ධර්මයි කියලා වැදෙනවා. එතකොට තමයි අර උපාදාන ගිලිහියාම සිදුවන්නේ මේ විදිහට හතර ආකාරයකින් මේ සෝමයේ දර්ශනය මේ ගිලිහියාම දකින කුඩා පුද්ගලයාගේ සිද්ද තුළ අර අස්මිමානයේ කියන එක නිරුද්ධ වෙනවා ඊට පස්සේ සම්පූර්ණ ශිස්සු හිතක් තියෙන්නේ ඊට පස්සේ ඉච්ඡර භාවනා කරන් භාවනා කරන්න වාඩි වෙනකොට මේ සිද්දටපත් වෙනවා ඊට පස්සේ මොකක්වත් කරගන්න නැහැ කොච්චර රූපයක් දිහා බලන්න බෑ රූප පේන්නේ සිතක් දිහා බලන්න බෑ සිතක් දැස්සනේ වෙන්නේ. ඉතින් මෙතෙන්දී බොහෝ දෙනෙක් කල්පනා කරනවා දැවටන අවස්ථාවක් තියෙනවා මේ අන්තිම තැනට පැමිණියයි කියලා. ඒ අන්තිම තැනට පැමිණියයි කියන හැඟීම තියෙන තාක්කල් එයින් එහාට එවැනි පුද්ගලයෙකුට ගමන් කරන්නට බෑ ඒක වැරදි අදහසක්. ඉතින් යම් කිසි දවසක ඒ අවස්ථාවේ තියෙන පංචස්කන්ධ ධර්මයන් ඒ කියන්නේ අර මොකක්වත් නැතිලා ගියේ තියෙන අවස්ථාවේ තියෙන ස්කන්ධ ධර්මයන් විශේෂයෙන්ම නාමස්කන්ධ හතර පංචස්කන්ධයෙන් ඒ නාමස්කන්ධ ධර්මයන් හතර පැහැදිලිව දැකලා ඒකත් නිවි යාම දැක්කොත් රහත් වූ කෙනෙකුගේ විමුක්ත සිත උදා වෙනවා සිත මෙන්න මේ විමුක්ත සිත උදා වුණාට පස්සේ එහෙලි පුද්ගලයාගේ සිත තුළ කිසිම සංස්කාර ගැලීමක් සිතිවිලි ගැලීමක් නැහැ ඕනතරම් වෙලා ඉන්න පුළුවන් මොකක්වත් සිතිවිලි සිතට එන්නේ නැහැ පැයක් නෙවෙයි දෙකක් නෙවෙයි දවසක් නෙවෙයි තුනක් නෙවෙයි ඕන තරම් ඉන්න නිරායාසයෙන් සිතිවිලි ගැනීමක් ඉන්නේ. එහෙට කවර රූපයක් දැක්කත් දැකීම මාත්‍රයි හොඳයි කියලා හිතන්නේ නැහැ, නරකයි කියලා හිතන්නේ නැහැ, ගැහණියක් කියලා හිතන්නේ නැහැ, මිනිහෙක් කියලා හිතන්නේ නැහැ, ලස්සනක් නැහැ, කැතක් නැහැ, මොනම දෙයක්වත් නැහැ. දැක්කා ඉච්චරයි. ඒ දැනීම මාත්‍රෙන් අතර වෙන දෙයක් මේ මේ පාඩ දිගේ යනකොට ඒක ඒක දේවල් දකින්නවනේ. වැලි කැට දකින්නවා, ගල් කැට දකින්නවා. ඌව දැක්කයි කියලා හිතන්නවත් නැහැ නේ කිසි සිතෙන්න. ඒ වගේ එතකොට කනට ඇහෙන ශබ්දත් එහෙමයි නාසයට ගදිවට කයට මනසට දැනෙන මනස මොකක් අරමුණේ අනිත් ඉන්ද්‍රයන් මේ විදිහට අරමුණු හාවට පස්සේ කිසිම දැනීමක් නැති යනවා එතකොට පැහැදිලිවම පේනවා අර අස්නිමානේ කියන මම කියන හැඟීම තිබෙන තාක්කල්ම කලින් ඒවා තිබුණානේ ඒ තිබෙන තාක්කල්ම નિરાයාසයෙන් සිතවිලි ගැලීමක් ගලණය වුණා සිතවිලි ගලන්නට පටන් ගත්තා සිතියම ගැලීම සිදු වුණා ඒකට දැන් මේ අවිද්‍යාව නිරුද්ධ වුණාට පස්සේ තමන්ගේ සිත නිසල වෙලා ශාන්ත වෙලා සංසිඳිලා පටිපස්සද්ධියටපත් වෙනයි කියන්නේ සංසිඳිලා නිවිලා ගිහිලා කියන එක පැහැදිලිවක් දකින්න. ඉතින් එයාට ඕනේ නම් කැමැති තාක් වෙලා කොහේ ඉන්නද පුළුවන් මොන්නම සිතවිල්ලක් පතින්නේ. යම් කිසි වෙලාවකින් Tamanට ඕන නම් යම් කිසි දෙයක් ගැන මොනවා හරි සිතන්න හරි කියන්න හරි ධර්මයක් ගැන කල්පනා කරන්න හරි එතකොට ඕන නම් පුළුවන්. ඒක ආයාසයෙන් කරන දෙයක්. නිරාය වශයෙන් සිදුවන ක්‍රියාදාමයක් නෙවෙයි. ඕනෑම අවස්ථාවකදී මේ ඔක්කොම අත්හරිනවා කියන හැඟීම ඇති වෙන්න යන්නේ තප්පරයකින් ලස්සකින් එකක පමණ ඉතාලු කාර්යයක්. ඒ හැඟීම එනකොටම අර සිත නිකම්ම උඩට මතුවේ. ඊට පස්සේ මොකක්වත් සිටියේ අත්හරින්නේ කියන අදහස ඒක කොහොමද අවශ්‍ය වන්නේ? එතකොට එවැනි කෙනාට ඉතාමත්ම පැහැදිලිව දැක්සන වෙනවා මන්නේ මගේ සිත තුළ අවිද්‍යාව ඉස්සර තිබුණා නොදක්කම තිබුණා ඒ නොදක්කම තිබෙනින් තිබිච්ච නිසා මේ විදිහට විවිධ සිතිවිලි ගැළුවා ලෝභයත් ආවා ද්වේෂයත් ආවා මුලාව මෝහයත් ආවා ඉතින් නොඑක ආකාර අකුසල් සිතිවිලිත් ආවා කුසල් සිතිවිලිත් ආවා නායිත්‍ය කරුණාව අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔක්කොම සංස්කාර ධර්ම මෙවැනි චිත්ත සංස්කාර ධර්ම මේක තිබුණ නිසා ගැලුවයි කියන එක පැහැදිලිවම ඔහුට පේනවා. එතකොට මේ ධර්මයේ නිරුද්ධ වෙච්ච නිසා මගේ සිත දැන් විමුක්තයි කියලා දක්ිනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා විමුක්තස්මේ විමුක්ත මේටි පජානාති කියලා. නිදහස් වුණාට පස්සේ නිදහස් වුණායි කියලා දකිනවා කියන එකයි ඒ අදහස. නිකන් මේ බොරුවට දකිනවා හිතන එක නේ පජානාති කියන එක පැහැදිලිවම තමන් අත්දකින. එතකොට එවැනි කෙනාට අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධ අවිද්‍යාව මගේ නිරුද්ධ වුණා ඒක නිසා සංස්කාර මෙලෙස නිරුද්ධ වුණා කියන කතාව ප්‍රත්‍යක්ෂ වෙනවා මේක දකින්නද බෑ ඔය කියපු අත්දැකීම ලැබපු නැති කිසි කෙනෙක්. ඒක දකින්න බැරි නිසාම මේ ධම්මේ ඊටාම ගැඹිරයි. ඕක දැක්කම නැවත ඉදීමක් නෑ සංසාරේ ඉදීම දෙයක් නෑ. ඉතින් ඕක දකින්න කියලා නැවත නැවත ඉදීම දෙයක් නෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඒතසබ්බයක් ආනන්ද ධම්මස අනුබෝධ අපටිවේදා එවමයන් පජා දීඝමග්ගාන සන්දාවිතං සංසාරිතංගේ මේ ධර්මයේ නොදත් නිසා ආනන්ද මේ ලෝකේ සත්‍ය මේ මුළු සංසාරේ පුරා දිගින් දිගට ඉඳින් ඉඳින් මෙරගෙන යනවා එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා සහ අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධෝ කියන එක ওই විදිහට තමයි ප්‍රායෝගික වශයෙන් හදවත තුලින් දකින්න. එතකොට ඒ පුද්ගලයාට දැන් අවිජ්ජා නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ කරගෙනාට සංස්කාර නිරෝධ විඥාන නිරෝධෝ කියන එක පැහැදිලිව අත්දකින්න පුළුවන්. ඒ පුද්ගලයාට තමයි පුළුවන් වන්නේ සංඛාර පත්‍ය විඥාන සංස්කාර නිසා නැවත නැවත භවයේ යන්නේ මේ විදිහටයි කියන එක අත්දකින්න. අත්දකින්න මේ අනිත් අයට. කාටවත්. ඔය කොච්චර කිව්වත් අත්දකින්න. මේ ධර්මයේ දකින්න නැති කිසිම කෙනෙකුට මේ ධර්මයේ අත්දකින්නට බැහැ බැහැ බැහැ. එතකොට මේ සංස්කාර පත්‍ය විඥානං වෙනවා එකwidehatකින් අනිත් පැත්තෙන් බලපුවම මේක විරුද්ධ පැත්ත බලනකොට පරිලෝම පැත්ත සංඛාර නිරෝධහ විඥාන නිරෝධ සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාන නිරෝධ දැන් අර විදිහට සංස්කාර ඔක්කොම සිත තුළ නැහැ සිත නිසල වෙලා සාන්ත වෙලා මේ දැනීමක් තියෙනවා කිසිම අරමුණක් නැහැ Tamange ඒ සිත තියෙන පුජ්‍යලයාගේ ඇඟවත් ඒ සිත ගණන් ගන්න එතන පුජ්‍යලයා කියන වචනේ වැරදි يعني එහෙම පුජ්‍යලයක් ලෝකේ නැහැ. රහත් වුණා කියලා කෙනෙක් ලෝකේ නැහැ. එතකොට රහත් වුණාට පස්සේ දෙන්නම් පානවා කියන පුජ්‍යලයකුත් ලෝකේ නැහැ. මෙතන තියෙන්නේ නාම රූප ධර්මයන් ඇති ඇති නැති නැතියම්. ඕවා නොදක්කය තමයි මේ විදිහට පුජ්‍යල අදහස් දාලා සත්‍ය පුජ්‍යල සංඥා දාලා කතා කරන්නේ. එතකොට එවැනි පුජ්‍යලයාගේ දැන් සිත තුළ මොනවද සිටිවි කරන්නේ නෝ ඕන තරම් නිකන් ඉන්න පුළුවන් නිරායාසයෙන් සිටිවිගෙන ඉන්න. ඉතින් ඒ පුජ්‍යලයා දැන් අපි හිතමු බණක් කියලා නැත්නම් භාවනා කරනවා මෛත්‍රී කරනවා මොකක් හරි කරනවා කියලා. ඒ කරනකොට පැහැදිලිවම එයාට ඕන නම් එක ශරණයකින් යටිසිතට හිත යොමු කරනකොටම අර මොකක්වත් නැති විමුක්ත සිත දකින්න. විමෝචන චිත්ත විමෝචන චිත්තන් දීපජානාති කියලා ඒක බුදුහාමුදුරු දක්වන විමුක්ත සිත විමුක්ත සිතක් කියලා ඒක දකින්නවා කියන්නේ. එතකොට ඒක එහෙමම තියෙද්දි මතු පිට සිතින් මේ ධර්මයන් ක්‍රියාත්මක වෙන නිසා අර යටිසිතට මේක ගැට ගැහෙන්නේ. ඒකට සම්බන්ධ වන්නේ. මේක වෙන් වෙච්ච දෙකක්. විසංයුක්තෝ විප්‍රමුක්තෝ කියන වචනයක නිසා බුදුහාමුදුරුවෝ දක්වන සංයුක්ත වෙලා බැඳිලා නැහැ. ඒ වගේම එකට එකට එකතු වෙලා නැහැ. ඒකයි විසංයුක්තෝ විප්‍රමුක්තෝ. ඒ දෙක වෙන් වෙලා තියෙන්නේ. දෙක දෙකක්. එතකොට පැහැදිලිවම පේනවා මේ කරන ක්‍රියා එකක්වත් කුසල්වත් නෙවෙයි අකුසල්වත් නෙවෙයි. ඒ වුදු ක්‍රියා මාත්‍ර පමණයි කරන ක්‍රියාදාමය විතරයි. මෙන්න මේ தත්ත්වේ නොදැවූ කිසි කෙනෙකුට කියන්නට බෑ මේ රහත්ෝ කෙනෙක් කුසල් අකුසල් කරන්නේ නැති හේරණි කෙනෙක් කරන දේවල් ක්‍රියාමාත්‍ර පමණයි කියන එක කිසි කෙනෙකුට අත්දකින්න පුළුවන් ක්‍රියාදාමයනේ කියන්න පුළුවන් ලියන්න පුළුවන් ඒක වෙනම දෙයක් අත්දකින්න දෙයක් එතකොට තේනවා තමන්ගේ සිත තුළ සංස්කාර ඔක්කොම නිරුද්ධ වෙලා කියලා මෙන්න මෙහිදී පැහැදිලිම දර්ශනයක් ඇති වෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන සංස්කාර කියන්නේ අන්තිසාවක් නෙවෙයි සිත තුළින් නිරායාසයෙන් සිතවිලි ගලා යාමේ ශක්තිය නැත්නම් සිත තුළින් නිරායාසයෙන් සිතවිලි ගලන එක කියන්නේ. ඒවා කුසල් වෙන්නත් පුළුවන් අකුසල් වෙන්නත් පුළුවන් ධ්‍යාන සිත් වෙන්නත් පුළුවන් ඕන එකක් වෙන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ අවිද්‍යා පත්‍ය පුඤ්ඤා විසංඛාරා අවිද්‍යා පත්‍ය පුඤ්ඤාපි සංඛාරා අවිද්‍යා පත්‍ය අවාණිඤ්ඤාපි සංඛාරා කියන. අවිද්‍යාව නිසා කුසලුත් වෙනවා අවිද්‍යාව නිසා අකුසලුත් වෙනවා අවිද්‍යාව නිසා ධ්‍යාන සිත් ඇති වෙනවා. ආනන්ද කියන්නේ නොසලෙන් තත්ත්වයට පත්ව සිටිනවා. එතකොට මේ විදිහට ඒ කුසල ලකුසල් සිදු නොවන ප්‍රත්‍ය ඔහු අත්දැකලා තියෙනවා. දැන් මේ සිත දිගින් දිගට ගලාගෙන යනවා මරණ මොහොත දක්වාම. සද්ද නින්දකට ගියොත් සීන ඇති කළොත් වාගේ තත්කදී ඔය මොකක්වත් නැහැ. ඉතින් මොකක්වත් නැතුව සම්පූර්ණ හිස් භාවයකට යනම ඔක්කොම නිවිලා යනවා. එහෙම නැති අවස්ථාවලදී නිකන් ඉන්න වෙලාවට ඕන තරම් වෙලා ඒ සිතින් ඉන්න පුළුවන් මොන මාරුණක් වන්නේ දැනීමක් පමණයි. ඉතින් මත පිට සිතින් ඕන නම් ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ පිළිබඳ ඕන සිතිවිල්ලක් ඕන නම් හිතන්න පුළුවන්. Taman ඕන විදිහට හිතේ. හොඳයි කියලා හිතන්න පුළුවන් නරකයි කියලා හිතන්න. ලස්සනයි කියලා හිතන්න පුළුවන් කැතයි කියලා හිතන්න පුළුවන් එහෙම කිසි ප්‍රශ්න නැහැ උඩේ තියෙන හිතන දේවල් ඒක නිසා නත්තිකාකන් අකුබ්බස්ස කියලා කියලා තියෙනවා මේ එවැනි කෙනාට මෙහෙම ඒගාකා දින පාණින් මිකේ වනෝනාස හරිය පාණිනා විසං නාබ්බණං විසමන්නේති නත්තිපාපන් අකුබ්බසෝ කියන අතේ තුවාලයක් නැත්තම් හරිය පානිනා විසං අල්ල අතින් අල්ල ඕනෑම විසක් අරන් දාන්න පුළුවන්. මොකද තුවාලයක් නැතිව ඇත ඇතුළට උරාගන්නේ. තුවාලයක් තියෙන පුද්ගලයා විසර කරන ඇත්තකට දාන්න ගියොත් ඒ විස තුවාලය තුලින් ශරීරයට උරාගෙන ශරීරගත වෙනවා. ඒක මේ බුදුහාමුදුරුවෝ කියන අතේ තුවාලයක් නැත්නම් විසාරගෙන යන ඒ වගේ නැති පාපන්න කුබ්බතෝ අරවාගේ සිතක් තියෙන කෙනාට මොකක්වත් නැතුව ඇතෙලා තියෙන නිසා මොනම පාපයක්වත් නැහැ කියනවා පාපය සිදෙන්නේ නැහැනේ කුසල තියෙන්නේ නැහැ අකුසල සිදෙන්නේ නැහැ. එතකොට මේ සිත ක්‍රියාත්මක වෙනවා මරණ මොහොත දක්වා දිවගෙන දිවගෙන යනවා. එයාට තේනවා පැහැදිලිවම මේ සිත පවතින හේතු. හේතු මොකද්ද? Taman උපදින කර්ම ශක්තිය තියෙනවා. බුදු වුණත් මැරෙන්න දෙන්නම් පානකන් ජීවත් වෙන්නේ නැහැ. ඊට උපදින කර්ම ශක්තිය තියෙනවා. අවශ්‍ය නම් ආය සංස්කාර වලින් පුළුවන් බුදු කෙනෙක් වගේ උත්තරම කෙනෙකුට. ඒක වෙනම දෙයක්. නමුත් සංස්කාර වල නම් ජීවිතේ කෙරෙන වෙන අනිවාර්යයෙන්ම ඒ ආශ්‍රය වෙනට පස්සේ. එතකොට මේ ආශ්‍රය ඒක පවත්වාගෙන යාමට හේතුපාදකෝ සත්‍ය කාරණාව ප්‍රත්‍ය වෙන කාරණා. තමන්ගේ ශරීරයේ තියෙන ඉන්ද්‍රිය ධර්ම හදවත මේ වගේම පෙන්නේ හැලී මොළේ වගේ ඉන්ද්‍රිය ඒ මොකක් හරි එකට අපි වාක්‍යයක් කියමු ඉන්දිය නොවේ හරි මොකක් හරි කොටස් තියෙන. ඒ කොටස් වල යථාක්‍රිය පරිදි යථාක්‍රියාකාරීත්වය තියෙන්න ඕනේ. ඒ කියන්නේ ජීවිතයේ පවත්වාගෙන යාමට තරම් සුදුසු මට්ටමට ওই ඉන්ද්‍රියම් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක දුර්වල වෙලා කැඩිලා බිඳලා විනාශ වෙලා එහෙම බෑ. ඒකත් එක්තරා හේතුවක් වෙනවා. මේ ශරීරයේ පවත්වාගෙන යන්නට අවශ්‍ය වෙන හේතු ටික ඔක්කොම තියෙනවා. ආස්වාද ප්‍රස්වාස ශරීරයේ පවත්වාගෙන යන්න අවශ්‍ය හේතු. අපි හුස්ම ගන්න නැතුව පිට ගන්න නැතුව හිටියොත් විනාඩි දෙකක් තුනක් ඉඳී වැඩි වුණොත් තුනක් පත් ඉඳ බෑ නැගලා වැටෙනවා. ස්වභාවයට සීතල උෂ්ණ දෙක මේ අංග පවත්වාගෙන යන්න හේතු වෙන කරුණු දෙකක්. අධික සීතල තැනට ගියොත් අපිට ඔරොත්තු දෙන්නේ නැති දෙකෙන් නැගලා වැටෙනවා. අධික උෂ්ණ තැනකට අංගට ඔරොත්තු දෙන්නේ නැති උෂ්ණ තැනකට ගියොත් නැගලා වැටෙනවා. ඒකයි උෂ්ණේ වැඩි වෙන රටවල ඒක සමහර කාලවල මිනිස්සු වැඩිනේ සීතල වැඩි කාලයට සමහර සීතල රටවල මිනිස්සු නැහැ. එතකොට ඒකත් ආහාර එකක් මේ ශරීරේ පවත්වාගෙන යනවා. ඉතින් ආහාර දුන්නොත් මේ ශරීරේ පවතී 16ක් 7ක් වෙනවා කහිට මෙලයි. වතුරක් බොන්නට හිටිනවා. එතකොට වතුර බීලා ජීවත් වෙන්න පුළුවන් වතුර නොදී හිටියොත් ඉතින් දවස් හතකින් විතර මැරෙනවා. එතකොට මේ ආහාරත් එක්තරා ප්‍රත්‍ය වෙන කාරණාවක් තමයි. ඊළඟට මේ මේ ශාරීරික රූප කොටස් ඇතුළේ තියෙන මූල ධාතු අතරින් පටවියාපෝ තේජෝ වායුව තියෙනවා. ඔය මූල ධාතු හතරෙන් තමයි ලෝකේ ඕනම රූපයක් හැදිලා තියෙන්නේ. මෙන්න මේ මූල ධාතු හතරේ සමතාවය තියෙන්න ඕන. සමබරතාවය. කියන්නේ එකක් හැදි වෙලා අනිත් එක එකක් අධික නිසා මුස්සන් වෙලා අනිත් එක පහත් වුණ තේමා කියන්නේ නේ. ඔව් අපට අවශ්‍ය ප්‍රමාණයට අපිට කියන්නේ ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය ප්‍රමාණය සමබර තත්ත්වයෙන් පවතින තාක්කල් පමණයි ජීවිතේ පවතින්නේ. ඔය එක කොටසක් හරි පඨවි ධාතුව, ආපෝ, තේජෝ, වායෝ ඔය එකක් හරි අතිශයින් උත්සන්න වීමක් හෝ අතිශයින්ම පහළ වැටීමක් වුණොත් ජීවිතේ වැටෙනවා. ඉතින් මේ විදිහට රූපේ පවත්නා හේතුන් එක තියෙනවා. නාමයේ පවත්නා හේතුන් තමයි අර කර්ම ශක්තිය ආදී. මේ ඇඟේ එල්ල තමයි මේ සිත පවතින්නේ. ඉතින් මේක හරියට දකිනවා දකිනකොට මොනම ආකාරයකින් හරි මේ රූපේ පවත්නා හේතුන් නැතිවීමෙන් හරි ආයසේ ගෙවීමෙන් හරි එහෙම නැත්නම් කර්මය ගෙවීමෙන් හරි. නැත්නම් අකාලේ කවුරු හරි වෙඩි තියනවා බෝම්බයකට අහු වෙනවා මොකක් හරි එකක් එන්නේ. එහෙම හරි. මේ ශරීරය කැඩිලා බිඳිලා මැරිලා වැටෙනකොට මේක එල්ලිලා පැවති අර විමුක්ත කියන සිතට එල්ලෙන්නට තැනක් නැහැ. බල ඒක එල්ලිලා හිත මේ රූපේ එල්ලී වෙන සිත පවතින හදවත ඇසුරු කරගෙන මොළේ ඇසුරු කරගෙන ඉතින් මේ දෙකේම ක්‍රියාදාමය තෙන්දි අවශ්‍ය වෙනවා එතකොට මේ දෙකේම ක්‍රියාදාමය නැති ඉගමන් නිරන්තරයෙන් නියම වුණාට පස්සේ අර සිතට යන්ට එන්ට එල්ලෙන්නට තැන නැහැ සිත නිවෙනවා ඒ වෙන සිත නිවෙනකොට මේක කිසිම කුසල ලකුසල කර්ම මොකක්වත් සැක කරලා නැහැ අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන්නේ අස්මිමානය නිරුද්ධ කරලා තියෙන්නේ මම කියලා කෙනෙක් හැඟීමක් නැහැ. ඒක නිසාම ඔහුගේ සිත තුළ පැහැදිලිවම සබ්බ ලෝකේ අනිරත සංඥාව තියෙන ස්ථාවරෝ පිටලා තියෙන මුළු බෙස්සේ කිත ගණක ඇලීමක් නැතිකම. يعني මේ ලෝකේ කොතනක ඉපදුනත් ප්‍රතිසන්දි විඥානය කියන දැනීම ගිහිල්ලා පහළ වෙනවා. මම නෙවෙයි මගේ නෙවෙයි ඒක. ඒක පහළ වෙච්ච ගමන් ඒ බහවලට සුදුසු පරිදි රූපකයක් තියෙන බව තියෙනවා රූපේ නැති බව තියෙනවා රූපේ තියෙන බවවල නම් රූපකයක් පහළ වෙනවා ඉතින් ඒවා මම මගේ කියලා අල්ලගෙන බදාගෙන ඔය කටයුතු කරන අවිද්‍යාවෙන් කැරලි කැරලි මේ தත්ත්වය දැකලා මේ මුළු විශ්වයේ කිසි තැනක මේක පහළ නොවිය යුතුයි කියන කාරණාව හදවත කැවි හදවතට කැවි ගොස් තිබෙනවා ඉතින් ඒක නිසා ඔය රතන සූත්‍රයේ එහෙම කියනකොට කියනවා තිහිනම් පුරාණං නවන් නත්ති සම්භවං පැරණි දේවල් කර්ම ඔක්කොම සීනක්ෂය වෙලා පුනර්භවය ගැන දෙන කර්මසේ වෙලා කර්ම විපාක නෙවෙයි නවන් නැති සම්භවං අලුතෙන් කර්ම කරන්නේ නැහැ මොකද ප්‍රසාර කරන්නේ නැහැ අප්‍රසාර කරන්නේ නැහැ කියවනේ මම සීනා ජාති මේ කියන්නේ ආත්මය සීනං පුරාණ නවන් නැති සම්භවං විරත් චිත්තා මේ මේ මේ භවයේ ගැන කිසිම හැඟීමක් නැහැ, ගිරක්ත දැඳීමක් නැහැ. ඒ කියන බීජ බීජේ වූ අවිද්‍යාව නිරුද්ධ කළා. ඊළඟට අවිරුල්ලි ඡන්ද මේ රෝගේ පාසඳා කටීමේ තියෙන ඡන්දේ සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඒක නිසා නිබ්බන්ති දේරා යතහ යම් පදීපු පහනක් නිවුනාසේ මේ නානවන්ත තැනැත්තා නිවිලා ඉතින් මරණ මොහොතේදී මේ ධර්මයේ ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිවම Tamanට අත්දකින්න පුළුවන්. ඒ අත්දකින්නකොට Tamanගේ සිතින්ම එවැනි කෙනාගේ සිතින්ම කියනවා "හීනා ජාති යුසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීය නාපරමිත්තචාති පජානාති" මේක රහත් වෙච්ච සෑම කෙනෙකුගේම සිත තුළින් નિરાයාසයෙන්ම මතුවෙන ධර්මතාවයක්. ධාතිය සේවනා තීනා ජාති විශේෂම් ධම්මචර්යයන් කළ කළ යුතු ධම්මචාරී ජීවිතයේ වාසය කරලා නිම කළා. ඒ කියන්නේ ධම්මචාරී ජීවිතය සම්පූර්ණ කළා. කතං කරණීයම් කළ යුතු දේ කළා නාකරං ඉස්සත්තාති ඊට පස්සේ මේ සම්බන්ධයෙන් කරන්නට දෙයක් නැහැ කියලා ප්‍රඥානාදී දැනගන්නවා ඉතින් මෙන්න මේ தත්ත්වයේ සිටින පුද්ගලයා මුළු ලෝකෙමත් අත්හැරලා තමන්ගේ සංස්කාර ලෝකයක් අත්හැරලා කිසි ගැලීමක් බැඳීමක් මොකක්වත් නැහැ මම කියන හැඟීමක් මොකක්වත් නැහැ ඒකාන්ත වශයෙන් මේ සංස්කාර ධර්මයන්ගේ පැවැත්මම දුකක් කියලා අවබෝධ කරලා තියෙන පවත්තන් දුක්ඛං මේක නිවී යාමම අපවත්තංශකම් නොපැද්දීමමයි සැපය කියන එක තේරුම් අරගෙන තියෙන්නේ. ඒක නිසා අර මරණ මොහොතේ යනකොට ඔය ඔක්කොම දේවල් බාහිර ලෝකේ සත්‍යය අල්ලගෙන දඟලනවා වගේ නෙවෙයි. අනේ මේක කවදද නැති වෙන්නේ කියන හැඟීමෙන් ඉන්නේ. වෙන ලෝකයේ මිනිස්සු මැරෙන්න බයයි. මෙතන ඒක අපරිතස්සම්. මේ එවැනි කෙනෙකුගේ සිත තුළ පරිතස්සනාවක් ඇති ගැනීමක් නැහැ. එතකොට මේක කොයි වෙලාවෙද මැරෙන්නේ කියන එකයි එයාට උතුම්ම දේ. මේ පවතින එක මහා කරදරයක් වදයක් කියලා තියෙන්නේ. පන්න බහරම් විසංයුත්තං මේ බර පැත්තට දාලා තියෙන්නේ. මේ බර මහා විශාල එකක් මේ පංචස්කන්ධ බර අඤ්ඤම් බහරම් අනාදී වෙනත් බරක් ඇද ගන්නට එපා කියන එක හදවත තුළ පැවිලා තියෙන්නේ. එන්න මේ පුද්ගලයා ඒක නිසා මේ මොකක්වත් නැහැ මුළු විශ්වයම සිතින් අතහැරලා තියෙන කොයි දේ කර කර හිටින මරණ මොහොතකට ආවත් ඒ මරණ මොහොතේ එක පාට එක ස්තප් ඒ කියන්නේ තප්පරයකින් ලක්ෂෙන් දසලක්ෂෙන් එකක් ගන්නටත් වඩා සුළු කාලයක් තුළ මේ සියල්ලම අතහරින කෙනෙකුට අර නිවිච්ච සිත ඇති වෙනවා ඒ නිවිච්ච සිත පහනක් නිවනාසේ නිවෙනවා නිවෙනකොට නැවත තැනක පහළවන්නට කිසිම හේතුවක් නැහැ මෙන්න මේක අත්දකපු කෙනෙක් තමයි දකින්නේ සංඛාර නිරෝධා විඥාන විඥාන නිරෝධෝ කියන්නේ. සංස්කාර නිරුද්ධ වීම නිසා විඥානය නිරුද්ධ වෙනවා. පුනර්භවය නිරුද්ධ වෙනවා. මේක සාමාන්‍ය මොන්නම ආකාරයකින්වත් තර්ක වලින් විතර්ක වලින් ඔප්පු කරලා දැනගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. අපි කියනකොට මේ කාරණාව මේ අයට තේරෙන්නේ වෙනම දෙයක්. නමුත් ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න පුළුවන් කාරණාවක් නෙවෙයි. එතකොට මේ ප්‍රත්‍යක්ෂ අත්දැකීම නැත්තම් මේ ධර්මය අවබෝධ කරන්නේ ඔය ප්‍රත්‍යක්ෂ අත්දැකීම සුළුපටු අත්දැකීමක් නෙවෙයි අති ගැඹීර වූ අත්දැකීමක්. එතකොට එයාට පැහැදිලිවම පේනවා සංඛාර පත්‍ය විඥාන. සංස්කාර නිසා ප්‍රතිසන්දි විඥානේ ගෙන දෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඊට ඉස්සෙල්ලා එක නිකන් හැඟීම් මාත්‍රයක් පමණයි. ප්‍රායෝගික වශයෙන් සත්‍ය වශයෙන් අත්දැකීමක් නෙවෙයි. ඒක නිසා ඒ පුද්ගලයාට පැහැදිලිවම පේනවා කලින් ඊට ඉස්සර අස්මිමානේ නිරුද්ධ කරන්න ඉස්සෙල්ලා ඒ කලින් කිව්වා. ඊට ඉස්සෙල්ලා අපි මේවා ඔක්කොම අල්ලාගෙන හිටියනේ මම කියලා අල්ලාගෙන හිටියා මගේ කියලා අල්ලාගෙන හිටියා තණ්හාවයි තිබුණා මහානේ තිබුණා එතකොට උපාදාන කරගෙන හිටියා භවයේ රැඳී සිටීමට ජීවත් වීමට ආශාව තිබුණා මේ භවයෙන් හරි වෙන භවයක හොඳ තැනක හරි ගිහිල්ලා උපදින්නට ආශාව තිබුණා ඔය වගේ නොයේක් දේවල් තිබුණා අවිද්‍යාව තිබුණා තණ්හාව තිබුණා උපාදාන තිබුණා කර්ම රැස්ීමේ ශක්තිය සිත තුළින් කර්ම ගලා ඒමේ ශක්තිය කර්ම භව ශක්තිය තිබුණා. මේවා තියෙනකොට සිත එකක් ඇති සිත ඔන්න ඇති වුණා ඒක නැති වෙනකොට තව සිතක් එනවා ආය සිතක් ඇති වෙනවා ඒක නැති වෙනකොට තව සිතක් එනවා ඒ සිතත් නැති වෙනවා නැති වෙනවා ආය සිතක් එනවා මේක ඉතින් දිගින් දිගට ඔය වෙලේ ගලන්න ගලන්න යන විදිය මරණ මොහොතේ ඕ තත්ත්වය මෙදා ආවා ඒ ඉස්සරහම එතකොට ඒ මර ඒ භවයේ මරණ මොහොතේදී ඒ ශරීරයේ ඇසුරු කරගෙන සිත පහළවන්නට හැකියාවක් නැහැ ශරීරය මැරෙන නිසා එතනින් මේ සිත නිරුද්ධ වෙනකොටම ඒක පහනක් වෙන වශයෙන් නිවෙන්න බෑ වේගෙන් ආපු ඇති වී ඇති නැති නැතිව ආපු ක්‍රියාදාමය අර ආසන්න වශයෙන් පහළ වූ සිතට අනුරූප වන ආකාරයෙන් ඔය හරි භවයක ගිහිල්ලා මේක හට ගන්නවා සංඛාර පත්‍ය විඥාන ඒ විදිහට දකිනවා. මේ විදිහටයි මේක සිදුවන්නේ කියලා. එතෙන් සංඛාර නිරෝධ විඥාන නිරෝධ සංස්කාර නිරුද්ධ වීමේ විඥානය නිරුද්ධ වන්නේ මේ විදිහටයි කියන එකත් පැහැදිලිව දකිනවා. මෙන්න පටිච්ච සම්පාදයේ ගම්භීරම අවස්ථාව තමයි ඔය. පටන් ගන්නෙ මොකෙන් තමයි බුදුහාමුදුරුවෝ බොහෝ අවස්ථාවල පටිච්ච සම්පාද ගන්න පටන් ගන්නෙ ඔකෙන්. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන නැත්නම් අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ අර විඥානේ නිරුද්ධ වුණා නම් ප්‍රතිසංඥා විඥානේ නිරුද්ධ වුණා නම් ආ ඉතින් ජාතියකුත් නෑ ජරාවකුත් නෑ යාදියකුත් නෑ මරණයකුත් නෑ තෝක පරිදේව දුක් දෝමනස් මොකක්වත් නෑ ඒව මේ තස්ස තේන ලස්ස දුක්ඛන්දස්ස නිරෝධෝ හෝති ඒ ආකාරයෙන් මේ මහා දුක්ගිනි ජාලාව නිරුද්ධ වී නිවියනවා ඉතින් ඒක නැත්නම් සංඛාරපත්‍ය විඥානන්න නැවත ඉපදුණා නම් එතනදි ගමන්න. ඉතින් ජාතියක් වෙනවා, ජරාවක් වෙනවා, ව්‍යාධියක් වෙනවා, මරණයක් වෙනවා, මේ කායික දුක් වෙනවා, මානසික දුක් වෙනවා. රටේ තියෙන ඔක්කොම දුක් Tamanගේ පංචස්කන්ධ ලෝකේ තියෙන තාක්කල් දෙනවා. ඒ මේ තසටේ රස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. මේ විදිහට දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා. මේකයි දුක්ඛ සත්‍ය, මේකයි දුක්ඛ සමුදය සත්‍ය, මේකයි නිරෝධ සත්‍ය කියලා පැහැදිලි වශයෙන් වෙන කුජලයක් දකිනවා. දකින්නකොට මේ දැන් ලැබුණු දැන් දකින්න මේ නිරෝධ සත්‍යම තමයි අන්තිමේදී මාර්ග සත්‍ය බවට පත් වෙලා මේවා පහනක් වෙනවාසේ නිවි යන්නේ කියන එකක් දකිනවා චතුරාර්ය සත්‍ය පැහැදිලිවම දකිනවා මෙන්න මේ චතුරාර්ය සත්‍ය පැහැදිලිව දැක්කේ අවිද්‍යාව නිරුද්ධ කරපු නිසා මේ චතුරාර්ය සත්‍ය පැහැදිලිව දකින්නට බැරි එකට ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන අවිද්‍යාව කියන්නේ මම පටන් ගත්තේ එහෙමනේ කතමාත් විකේ අවිද්‍යාව සංකෝ වික්‍රේ දුක්ඛය ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධය ඥාන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥාන අරමුචල වික්‍රේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද මානේ දුක දන්නේ නැහැ. දුක්ඛ සමුදය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව දන්නේ නැහැ. ඒක හරියට දැක්කා නම් මෙහෙම හරියට අවබෝධ කළා නම් මෙහෙම මේ තුලින් කෙනෙකුට මේ සංස්කාර ගමන සම්පූර්ණයෙන්ම නිම කරන්නට පුළුවන් වෙනවා. අපි මේ ධර්ම කාරණා ඉදිරිපත් කිරීමක් වශයෙන් මේ ධර්ම දේශනාව ඉදිරිපත් කළාට ප්‍රායෝගික වශයෙන් ඕවා කරන ආකාර කිව්වේ නැහැ. ඒ කරන ආකාර කරන්නට නම් කියන්නට නම් අධීරෙන් අධීරයට ওই தත්ත්වයට සිත පත්තන ආකාරයට විස්තරයක් කරන්නට වෙන මාස 6ක්වත් ඒකට අඩු වශයෙන් කයි. ඒ කියන්නේ සෝවාන් වීම සඳහා මේ විදිහට යන්නට ඕන සකදාගාමීෙන්ද මේ විදිහට යන්න ඕන අනාගාමීෙන්ද මේ මේ විදිහට යන්න ඕන රහත් වෙන්න මේ මේ විදිහට යන්න ඕන ආදී ඔක්කොම දේවල් කියන්නේ. අපි මේ ධර්මමය කරුණු ටිකක් ඉදිරිපත් වීම සඳහායි මේ කරුණ ඉදිරිපත් කළේ. එතකොට මේ දක්වා කියපු ධර්ම කාරණාවල කෙටි සාරාංශය දැන් අපි කියනවා. අපි පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරුම අවස්ථාව විද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කියන එක බව පෙන්වන්න කළා. ඒ ගැඹුර ගැඹුරු වශයෙන් දිස්සන්නේ තමාට ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට නොහැකි නිසා කියන කරුණ දැනෙනවා දැක්කෝ එතකොට මේක පැහැදිලිව දකින්නට පුළුවන් වන්නේ අවිද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ කරපු කෙනෙකුට කියන කාරණාව ඊළඟට කියනවා එතකොට අවිද්‍යාව නිරුද්ධ වී යාම දැකිය හැකි ආකාරයක් අපි පෙන්වුම් කළා. මේ පංචස්කන්ධ ධර්මයන්ම සම්පූර්ණයෙන්ම දීවි යාම මුළු විශ්වයම දීවි යාම දැකීම තුළින් ඇති වෙන ඒ විශ්ව ශූන්‍යතා දර්ශනය ඉක්මවාව සිහිතින ස්කන්ධ ධර්මයන් ඉක්මවා යමින් ලැබෙන විමුක්ත සිත උදා වුණාට පසුව කිසිම සිතුවිල්ල සිත තුළ ගලන්නේ සංස්කාර ගැලීමක් නෑ. ඒක නිසා ප්‍රඥාව තුළින් ඒ සංස්කාර ගැලීම සම්පූර්ණයෙන්ම බියලවා හැරියා ඒ වියලව හැරපු නිසාම සංස්කාර බලන්නේ නැති නිසාම මරණ මොහොතින් පස්සේ නැවත ඉදීමක් සිදුවන්නේ සංස්කාර නිරෝධා විඥාන නිරෝධ වෙනවා. මේක හරියට අත්දක වෙනකොට මේවා තියෙන තාක්කල් අවිද්‍යාව තියෙන තාක්කල් මේ විදිහට සිත මිලිගැලීම සිදුවනවා. ඒක තියෙන තාක්කල් නැවත නැවත මේ විදිහට සිදුවෙනවා කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට පුළුවන් වෙනවා. මෙන්න මේක තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන එක විස්තර කිරීමේදී අපි කියපු ධර්ම කාරණාවල ඉතාම කෙටි සාරාංශය. මා කියවනේ මේ සංස්කාර ඔක්කොම දියලවා යනවා කියලා මේක බුදුහාමුදුරුවෝ කියපු වචනයක්. අපිත් ඒක ඒ විදිහටම කියනවා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගෙන් අහන ප්‍රශ්නයක් මෙහෙම. සමන්ති සම්බදී සෝතා සෝතානන් කින් විවරණ සෝතාන සංග්‍රම් බෝධි කේන් සෝතා පිටිනේ කියලා. පාරායන වර්ගයේ තියෙන සූත්‍රයක පතා එකක් අපි මේ කියන්නේ. හැම පැත්තෙන්ම ජල ප්‍රවාහයන් ගලාගෙන ගලාගෙන යනවා සවන් සබ්බදේශෝ. සෝතානම් කිනිවාන මේ සෝතයන් මේ ජල ප්‍රවාහයන් ආවරණය කරන්නේ කොහොමද කුමකින්ද? තේන සෝතා පිටියරේ මේ ජල ප්‍රවාහයන් වේලවා හරින්නේ මොකකින්ද? යානිසෝතානි ලෝකස්මින් සති තේසන් නිවාරණං සෝතානං සංවරම් බෝනි පඤ්ඤායති පිටීරි බුදුහාමුදුරු දුන්න පිළිතුරේ ප්‍රශ්නෙට හැම පැත්තෙම මේ ජල ප්‍රවාහයන් ගලනවා සතිය තුළින් ඒවා සංවර කරගන්නට පුළුවන් පඤ්ඤායති පිටීරි ප්‍රඥාවද ප්‍රඥා දර්ශනයෙන් තමයි මේවා වියලවා හරින්නේ ගඟක් ගලගලා ගිහිල්ලා සම්පූර්ණ දිය බිඳුවක්වත් නැතුව වියලී ගියාසේ ඉතින් බුදුහාමුදුරුවෝ මේ ධර්මයන් කොහොම අත්දැකීම් ඇතුව කියන්නට ඇද්ද? බුදුහාමුදුරුවෝ දකින්න ධර්මයේම දකින්න ඕනේ. නැත්නම් මම කවදාවත් බැහැ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ ආකාරයෙන් මේ ගාථාව ප්‍රකාශ කළා. ඒව විස්තර කරන්න යනවා නේ. ඒතකොට මේ දක්වා කියපු ධර්ම කාරණු වල සාරාංශය මේ අද ප්‍රකාශ කරා. මේ ධර්ම කරුණ ඇසීම තුළින් මේ ඇයට ප්‍රත්‍යක්ෂ වශයෙන් ධර්ම කාරණා තේරුම් ගන්නට නැහැ උනත් මේ ඇයට තේරුම් ගැනීමට හැකි වෙන ආකාරයෙන් අපි ඒ ධර්ම කරුණු ඉදිරිපත් කරනවා. ඒක නිසා තරමද්දරට හෝ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැති වුණත් ඒක තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඇති මේක තියෙන තේරුම් ගැනීමේ ශක්තිය තුළින් අත්තන කුසල ශක්තිය ඒකාන්ත වශයෙන් මේකට මේ අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියලා අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ මගේ සිත තුළ සංස්කාර නිරුද්ධ වුණා සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ සංස්කාර නිරුද්ධ වීම නිසා මගේ ප්‍රතිසන්දි විඥානය නිරුද්ධ වුණායි කියලා අත්දකලා සංසාර ගමන සම්පූර්ණයෙන් නිම කළා මේ සසර දුක නිම කිරීමට සම්පූර්ණයෙන් වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරනවා. දෙවියන්ට පින් දෙමු ආකාශත්හාට කියන පාඩේ කියන ආකාශත්හාට බුම්මත්තා දේවානංගා නෛනිකා පුඤ්ඤං තමන් මොදිසා චරණ්ඩක්කන්ද සාසන ආකාශත්හාට බුම්මත්තා දේවානංගා නෛනිකා පුඤ්ඤං තමන් මොදිසා චරණ්ඩක්කන්ද දේශනං ආකාශත්හාට බුම්මත්තා දේවානංගා නෛනිකා පුඤ්ඤං තමන් මොදිසා චරණ්ඩක්කන්තු මම් පනන්ති ප්‍රාර්ථනා ගන්නා පුඤ්ඤ කම්මේ යේන නාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනි ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමිච්ඡතු මේකද සීලුම් සරණ සත්‍ය මේ ඇගෙනල අපසන සේවා පරලෝකපත්පත් සේවා නිවනේ සරණ සීමල මේක සරණ හේතු උපනිශ්‍රේ වේවා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චක්කාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාති සමින්ජතු සුපත්ති වායසරති